ලලිත කලාව ලලිත කලාව සංගීතය හදාරන සිසුන්ට මෙන්න සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නීවලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කවිකාචාර්ය විශාරද චන්දදාස පොගොඩ. විපාදේ සමනල කන්ද පිළි ආලෝකය ගමන් කුලේ අන්තපානේ මාවන දිනාගලා රුදුරිදී ගලන් හමුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රී පතුල සමනල මුදුනේ පිහිටුවා ඇති බව සමස්ත ලෝක බෞද්ධයින්ගේ විශ්වාසය වෙනත් ආගමිකයින්ද ඔවුනොවුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේලාට මෙම පූජා භූමිය සම්බන්ධ බව සිහි කරමින් පුද පූජා පැවැත්වීම සඳහා වන්දනාවේ යෙදෙනවා. සෑම වසරකම හුඳුවක් පුන් පොහොය දිනෙන් සිරිපා වන්දනා සමය ආරම්භෙනවා. බොදු වැතිමතුන් මාස 6කට ආසන්න කාලයක් සිරිපතුල වන්දනා කිරීම සඳහා නඩ වශයෙන් සමනොල කන්ද නගිනවා. දැන් එම වන්දනා සමයේ අවසාන භාගය ජීවිතයේ පළමු අරට සිරිපා වන්දනාවේ යෙදෙන අය කෝඩුකාරයන් යනුවෙන් හඳුන්වනවා. පළමුව වන්දනාවේ යෙදෙන වැඩිහිටියා දඬු කෝඩු නමිනුත් පළමු වරට යන කුඩා දරුවා කිරි කෝඩු වශයෙන්ොත් නම් කරනවා. සිරිපා වන්දනා ගමන සංවිධානය කරන්නේ ගමක හෝ යම් ප්‍රදේශයක ගමන පිළිබඳ අත්දැකීම් රාශියක් ඇති වැඩිහිටියෙක්. ඔහු දඩේ ගුරුන්නාන්සේ හෙවත් ගුරා නමිනුත් හඳුන්වනවා. ප්‍රවාහන පහසුකම් නැති කාලවල ආහාර පාන රෙදි කොට්ට ආදිය කොට්ට උරයක බහා හිස සබාගෙන එකිනෙකා පසුව කෙටි මාර්ග ඔස්සේ දින කීපයක් ගෙවා සිරිපා මළුවට ළඟාවන බව අප කුඩා කාලයේ දැන සිටියා. ඔවුන් අවශ්‍ය මෙවලම් ගෙන යන කොට්ට උරය සැහැල්ලුව නම් වනවා. මහනුවර යුගයේදී ලියවුණු තුන්සරණේ කවි මේ ගමනේදී ගායනා කරනවා. නඩේ ගුරා හෝ ගායනයේ දක්ෂ අයෙක් කවියක එක් පාදයක් මහා හඬින් ගායන විට එය අනුකරණය කිරීම අනෙක් අයගේ සිරිත. තුන් සරණේ කවි ගලපිට මඩ රජමහා විහාරයේ සිටි ප්‍රතිමා ශිල්පියෙකුගේ නිර්මාණසේ දැක්වෙනවා. තාඹුගල කවියාගේ නිර්මාණයකයිද තවත් මතයක්. ශ්‍රී පාද ස්ථානයට ලංවීමට ප්‍රධාන මාර්ග දෙකක්. ඒ හැත්න් පාර හා රත්නපුර පාර. මේ ගමනේදී නඩේ ගුරාගේ නියමයි පරිදි ඇතම් ස්ථානවලදී කළ යුතු වත්පිළිවෙත් තිබෙනවා. සීත ගඟුලේදී ස්නානය කිරීම උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්. එහිදී පිරු වටයකින් ඒ කිව්වේ වෙනත් සුදු ඇඳුමකින් සැරසෙනවා. තුන් සර්ණේ කවි කියමින් එදා නැවත ගමන් නැරඹීම හඳුන්වන්නේ ඉස්තර බලනවා නැත්නම් කරුණා කරනවා යනුවෙන්. ಸತಮ ಬದು ಬೆತ್ತಿಯಲ್ ನಮದಿನ ದುರಹರ ಮಭೇದೆ ಸುಗತ ತಥಾಗತ ಲೋಕ ಶಿವಂಕರ ಸಂಬುದು ಸಿರಿಪಾದೆ ಸಿರಿಪಾದೆ ಸಿರಿಪಾದೆ ಸಿರಿಪಾದೆ ಸತಮ ಬದು ಗತಿಯಂ ನಮತಿನ ಸುರಹರ ಮಭೇರೇ කල පෞදුරුයි සිතය හැමකට නෙමි මෙතෙන් පලන්නට සැකවඳ නොබොත මුනි සිරිපත් කොමි කරුණාවයි කරුණාවයි කමන්ත විඳු කරුණා මේ ගමනේදී සිරිපා කන්ද නගින අය වැඳ බසින වන්දනා කරුවන්ට වැඳලා වහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි එවිට වැඳ බසින වන්දනා කරුවන් වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි ජනුවෙන් වාගාලාප කියනවා අපේ බුදුන් අපි වැඳා නලල තබා අපි වැන්දා ආදි වශයෙන් සිංහල බොදුනුවන් අසීමිත ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඇත්තකු ලෙස දකින බව සිතන්නට පුළුවන් මේ වන්දනාවේදී කට පරිස්සම් කර ගැනීමට වචනය සංවර කර ගැනීමට බැතිමත් වූ බෙහෙවින් ප්‍රවේසම් වඩමු

පහන් දී ලය තනහි නිවන් දොරට මඟ පානා සමනොල රන් කොට උනේ දන්ද වියන් දේ අරුවලා රන්සලු පැටලේ සිත කිමිදේ ලොවුතුරු දිවි සිත සෝපත් වී පාවියයි නිසංසලේ Sí. إن පහන් දීලය සනහි නිවි පහන් දීලය මේ සිරිපා වන්දනා ගමනටම ආවේනික වූ වචන සම්ප්‍රදායක් අසන්නට හැකියි. වැස්ස වහින වේලාවට ගඟුල ගලනවා අහස කළු වෙනකොට හෝඩේ කටු පඳුරු පෑගෙන විට පරණැල් පෑගීම ආදී පැරණි වචන බෙහෙවින් භාවිත කරනවා. කෝඩුකාරයන් ලවා ඉදිකටු පාන නැත්නම් ගෙත්තම් පාන යන ස්ථානයේදී ගෙත්තම් කරනවා. හිමේ නමින් හඳුන්වන්නේ ශ්‍රී පාද අඩවියේ ඉහළ කොටස. තද සුළං හා සීතල දේශගුණයක් එහි තිබෙනවා. නඩවල ගැමියන් සීතල නැති කර ගැනීමට සැරට ගම්මිරිස් මුසු කොට සාදාගත් අග්ගලා කෑමක් ලෙස රස විඳිනවා. මේ ප්‍රදේශයේ නැගීමට දුෂ්කරම කොටස මහගිරි දඹය. එය තද බෑවුම් සහිතයි. මෙහි අහස් ගව්ව පිහිටා තිබෙනවා. රත්නපුර පාරේදී මේ ඉසව්ව හුලං කපොල්ල යනුවෙන් නම් කෙරෙනවා. ඈත අතීතයේදී අත්වැල්, පඩිපෙළවල්, විදුලිය නැති නිසා වන්දනා කරුවන් අනතුරටපත් වූ බව මහනුවර යුගයේ සිර කරුවකුව සිටි රොබර්ට් ඩොක්ස් සඳහන් කරනවා. දීපතුන්වදාරා කම්මි කම්මලහාරා තිරුණිය තිරුණා වනමල් සිතුනා අන්හයයි හියසමලවයි දීපතුන්වදාරා කම්මි කම්මලහාරා තිරුණිය තිරුණා වනමල් සිතුනා අන්හයයි හියසමලවයි ಕವಿ ಪಿಯಲ ಧರ್ಮರಾಜ ಬಲ ಮಗಲ දුක්ඛං සාන්ති දුක්ඛං කරලා නාගිරි බණ පසු කරලා යං යං යං අනිකත යං මනස නන්ද දීපල බං මුනි සිරිපාද දිරස්වි දෝ සමන්ත කුයි කරජාගේ අනනියයි අනනියයි ظهرا العين قد نهارا ترمي كلها ولم التفها كلها الغير أكرم الغير نوجيب يديني يكون لنا لنا මාගේ ලෝකේ ගියා ලෝකේ බලනා කලෝකෙයි රන් සඳකෙන් පෙරතිලති මොබලදුලුම් අද සම්සමිනන් ඉතරම කරමින් දෙවිරත වරමින් ජීවනයේ සපදේ සමතුලිතව කලදුලි පදමින් දහරා යාලි කදුලහරා ශ්‍රී පතුලට নমස්කාර ප්‍රහාර කිරීමෙන් පසුව උඩමළුවේ රැඳෙන වන්දනාකරුවන් ඉර සේවයේ දැක බලා ගැනීමට උනන්දු වෙනවා. මේ අඩවිය භාර සුමන සමන් දේව රාජයාණන්ගේ රත් හඳුන් දේව රූපයද වන්දනාවට පාත්‍ර වනවා. කෝඩුකාරයින්ට උඩමළුවේ ඇති ගන්තරය ශබ්ද කරන්නට බෑ. පෙර වන්දනා කළ අය Taman පැමිණි වාර ගණන අනුව ගාන්ඨාරයේ ශබ්ද කරනවා. සෑම වසරකම වෙසක් පුන් පොහොයෙන් පසුව මෙම අඩවිය හිමිවන්නේ දේවතාවුන්ට. ඔවුන්ට ඍෂිසේ වැඳ පුදා ගැනීමට පිරිසිදුව සිරිපා අඩවිය භාර කිරීම වන්දනා නඩවල යුතුයකම වනවා. Thank you. කුලපුලි පාදවමින් සමනල කන්දේ නිලන මෝක කුසන්තේ නින්දන කුලි පාදවමින් තේ සාන්ති කරුණා ගුණානන්දේ ලැබීලා කරුණා ගුණානන්දේ සීතෙන් සුමන තුරින්ගේ සිපුපැදී නින්දන කුලි පාදවමින් සමන සංගේ විනිත නමෝ ප්‍රතුංගේ මුනි නම්බල සිරිපාදව ජින්ති නමින් පමණල සංවේ නිතන මොහොත සුගන්ධේ දුනි නම්කන සිරිපාද මදින්ති එක්තං කර පිරිතල සින දෙස්සං කානේ ඊත ගංගල මාලා සම පඩුරු දනගෙන එක්තං කර පිරිතල සින දෙස්සං කානේ ආනුපතනේ යම් නැවති කරමිතු දෙවි කරුණාවයි නද සමතම සමවේ තමන් දෙවි කරුණාවයි නද සමතම සමවේ තමන් දෙවි කරුණාවයි නද සමතම සමවේ තමන් දෙවි කරුණාවයි නද සමතම සමවේ නිතෙන් සුමන සුමින් දෙවි පුබදුන් සුමන සුමන සුමන සමනය සංවේ

මේ මාතපත් වන්නේ ලලිත කලාලය වැඩසටහනයි. අධ්‍යාපන විද්‍යා කෘතියේ සංස්කෘතිය පිළිබඳ පිටකු ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය විශාරද සම්පදාස රෝහිද. ශ්‍රී ලංකා වනිද්‍ය සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය විශාරා නිතදේවි දැක්කේ. Thank you.